සම්මා සම්බුද්දස්සේ කතමාච භික්ඛවේ සම්මා වාචා මුසාවාදා වේරමණී පිසුනාය වාචාය වේරමණී පරුසාය වාචාය වේරමණී සම්පප්පලාපා වේරමණී අයං උච්චති භික්ඛවේ සම්මා වාචාති කෞරුණියේ යෝගාවචර මහා සංඝරත්නය අවසරයි. සී සතිපට්ඨාන මහා සූත්‍රය ඉදිරිපත් කරගෙන අනු අටවෙනි වතාවට අනු අටවෙනි පැයටත් අපි මේ එළඹිලායි තියෙන්නේ අද මාත්‍රකාවතෙන් අපි ඉදිරිපත් කරගන්නේ අපිට ඉදිරිපත් වෙලා තියෙන්නේ මේ සම්මා වාචා කියන මාර්ගය. මේක එකම එක තනකයි මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්මවල සඳහන් වෙන්නේ. ඒක සාමාන්‍ය හඳුන්වන්නේ විරති චෛතසිකයක් වශයෙන්. ඒක ලෝකෝත්තර පැත්තට යනකොට ක්‍රියාත්මක වෙන වැඩ කරන එකක් නෙවෙයි නැත්නම් ක්‍රියාත්මක වීමෙන් වැඩ කිරීමෙන් කුසල පක්ෂයේ හොඳ පැත්ත උපදවන එකක් නෙවෙයි ක්‍රියා නොකිරීමෙන් වැඩ නොකිරීමෙන් විරමණය වීමෙන් හොඳක් කරන දෙයක්. ඒක නිසා පොදුවේ සාමාන්‍ය අදහසක් ගන්න පුළුවන් යම් ආකාරයකට කෙනෙකුගේ සීල සමාධි ප්‍රඥා වැඩපිළිවෙලේ පුහුණුවේ එහෙම නැත්නම් ප්‍රතිපදාවේ අඩුපාඩුකම් තියෙනවනම් මේ වාචා කතාවෙන් වාචාවෙන් කතාවෙන් උගාක් අඩුපාඩුකම් ඒ චරිතයට බලපානවා ඒ චරිතයේ තියෙන පරිසරයට බලපානවා නිසා ඒ අත්තගේ ඒ කතාවෙම ඒ පුද්ගලයා මැනගන්න පුළුවන් ඒක ඒක ලාභයක් යම් විදියකට ඒ විදිහට මේ වචනය හැසිරවීම වචනේ ක්‍රියාත්මකයේ යෙදවීම නොදන්නා නමුත් බොහෝ කොට හසුරුවන බොහෝ කොට ක්‍රියාත්මක වෙන තන ඇත්තා වූ ආදීනව නරක ප්‍රතිඵල දැකලා යම් කිසි කෙනෙක් මේන් ගැලවීම පිණිස සීලයක් සමාධියක් ප්‍රඥාවක් කියන මේ ත්‍රිශික්ෂාවක් ප්‍රතිපදා තුනක් ශාසන තුනක් සහිත මේ වාගේ මාර්ගයට වැටුණා නම් ඒ පුද්ගලයාටමත් තමා වශයෙන් දැක ගන්න පුළුවන් එnte ente ente ente ente මේ වචනයෙන් වෙන්ව සිටීමම තමන්ගේ ප්‍රගතිය දක්වන ලක්ෂණක් විදියට ඉදිරිපත් වෙන බව. ඒ වචනය අජ්ජත් බහිතා වශයෙන් දෙපැත්තට බලපාන. තමන් අනුන්ට කතා කරන ප්‍රදේශ මෙන්ම වැඩි කතා කරන තැන් වලින් ඈත් වීම වගේ Taman අනුන්ට කරන කතාවෙත් කිරලා මැනලා කරනවා. ඒ වගේම අනුන් කරන කතාවල් වලත් යෙදී ඇලි ගලි වාසෙන් තොර වෙනවා. මේන මේ විදිහට ඒ සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් ඉහළට යනකොට තම්පත්කමක් කුපිත නොකරවන බවක් කුපිත නොවන බවකට එන බව ඇතුළතිමුත් Tamanටම Taman වශයෙන් දක් ගන්නත් පුළුවන් බොහෝ විට ළඟින් ආශ්‍රය කර නැත්තන්ට ඇඟෙන ප්‍රධාන කාරණයක් බාටපත් වෙනවා මේක. එන්ටෙන් ටෙන් ටෙන් අර තිබුණු සාද්ද ගති වචන ගති වාචාලකම එන්ටෙන් ටෙන් ටෙන් අඩු වෙන්න පටන් ගන්නවා. නමුත් ඒක ඔය කියන විදිහට සරල රේඛීයවම ඒකාකාරවම සිදුවෙන්නේ නැති අවස්ථා රාශියක් තියෙන නිසා මේ සම්මා වාචා කියන එක විශේෂයෙන්ම යෝගාවචර පිළිස හොඳට අලගිය මුලගිය විතර සහිතව දැනගෙන ඉන්න එක බොහෝම කෙටි මාර්ග හොයා ගැනීමට පහසුම ක්‍රමය. ඒ මොකද මේ වචන වචනය ගොඩාක් ක්‍රියාත්මක වෙන වෙලාවේදී නැත්නම් Taman කතා කරමින් ඉන්න වෙලාවකදී නැත්නම් කතාවකට සම්බන්ධ වෙලා ඉන්නවකදී අපිට වැටහීම ලැබෙන්නේ බොහෝම අඩුයි. ඒ මොකද අපේ හිත මේ වචනය බොහෝම තදින් වැඩේට ගොනු වෙලා බැඳිලා ගත කරන නිසා අපිට යමක් උකහා ගැනීම, සාවධානව යොමුකන් දීම, විවේක බුද්ධිය පාවා දෙන්න සිද්ධ වෙනවා. ඒක නිසා වචනය පිළිබඳව වුණත් අලගිය මුලගිය විස්තර දැනගන්නකොට, දැනගැනීම සඳහා කටයුතු කරනකොට අපේ වචනේ නතර කරලා ඒ වචනයට උල්පන්දම් දෙන මූල සපයන වචී කරා කියන සමාජලාර සඳහන් කරන මේ විතක්ක ਵਿਚාර දෙක පුළුවන් තරම් තැම්පත් කරගත්තොත් තමයි හිතේ විවේක බුද්ධියක් ඇති වෙන්නේ. එතකොට තමයි අපිට අපේ වචනේ හැසිරීම පිළිබඳ කියලා තියෙන බණක් උනත් තේරෙන්නේ. ඒ බණ කියනකොට හරි වේවා කියනකොට වඩා අහනකොට තමන්ගේ හිත විතක්ක ਵਿਚාර වශයෙන් වාචාල වෙලා තියෙනවා. නැන්න තැන්වල දුවය විදිහේ පාවිච්චි කරනවා. ඒ කියන්නේ මේ බණ නිසි පරිදි අහගන්න විවේකයක් නැහැ. ඒ පුද්ගලයාට වචනය පිළිබඳව හැසිරවීම සම්බන්ධයෙන් බණ කිව්ව තේරෙන්නේ නැහැ. වටහා ගන්න තරම් විවේක බුද්ධියක් නැහැ. ඒ නිසා මේ වචනය පිළිබඳව වචනයෙන්ම බණ කියනකොට ඒක ප්‍රහේලිකා ස්වරූපයි. ඒ නිති සම්‍යක් දෘෂ්ටි සම්‍යක් සංකල්පය කියන මූලික අංග පෙළගැහිච්ච කෙනාට නම් වෙන ධර්ම දේශනාවක උකහා ගැති හැකි කරුණ රාශියක් තියෙනවා. මේ මූලික සම්‍යක් දෘෂ්ටිය සම්‍යක් සංකල්පනාව කියන මූලිකාංග නැති කෙනාට මේ වාගේ දෙයකට සම්බන්ධ වුණත් ඒ කියන කරන දේවල් ගැන අර විතක්ක ਵਿਚාර බහුලව නැත්තම් හිත දොඩමලුව බැලන්නට එහුම් කන් දුන්නට ලොකු වෙනසක් ඇති වෙන්නේ. ඒක නිසා මේ වචනය කියන එක පොදු ව්‍යවහාරයේ සරුවච්ච භාසිතයේ බොහෝම මේ චපල දෙයක් විදිහට තමයි දැක දැනගෙන මේක කාය ක්‍රියාවටත් මනස් කර්මයටත් දෙක අතරමැද පිහිටලා තියෙන එකක්. අපි ඒක සාමාන්‍ය ව්‍යවහාර කියන්නේ දිවට ඇට නැහැ කියලා. ඇට නැති දිව ඕන දෙයක් කියන. නමුත් ඒක ඒ කිව්ව පමණින් හුලඟට එකතු වෙනව නෙවෙයි নানা ආකාර විදිහට අනුන්ගේ සිත් වලට බලපානවා, ක්‍රියා වලට බලපානවා, කායට බලපානවා. ඒක නිසා අද මානව ප්‍රජාව මේ භාෂාව උසුරු වීම අනෙක් සතුන්ට වඩා විශේෂයෙන් දියුණු කරලා තියෙන ගතිය අනෙක් සත්වන්ට වඩා මානවය ඉහළින් තියනවා ඉදිරින් ඉන්නවා සભ્યත්ව ගතය පරිණාම ගතය කියලා හිතාගන්න ප්‍රධානම සාක්ෂිය වශයෙන් අද බොහෝ සමිති සමාගම් පිළිගන්න කැමතියි ශිෂ්ටාචාරය ගැන කියනකොට මේ භාෂාව ඇතිවෙච්ච තැන තමයි අදහස් සුවමාරු කිරීමේ හැකියාව ඇතිවෙච්ච තැන තමයි මිනිසයා තිරසනුන්ගෙන් වෙන්ුනේ එතන ඉඳලා තමයි මිනිසයා ශීඝ්‍ර දියුණුවකට හෝ පිරීමකටපත් වෙන්නේ. ඇයි එහෙම පිරීමකටපත් උනායි කියලා කියන්නේ අද මේ කැලේ ඉන්න ස්වාමීන් වහන්සේලාට වඩා ස්වාමීන් වහන්සේලා වඩා කිව්වා ස්වාමීන් වහන්සේලා අහු නොවි නෙවෙයි අහු වෙලා තියෙනවා බොහෝ එදිනදා ජීවිත ගත කර නැත්නම් දන්නවා අද රට පාලනය කරන්නේ තොරතුරු තාක්ෂණය මගින් තොරතුරු තාක්ෂණය පුළුවන් ස්ත්‍රියාවක් පුරුෂයෙක් කරන එක හැර ඕනෙම දෙයක් කරන්න පුළුවන් මේ මිනිස්යා විසින් ඇති කරගත්ත මේ වචනය පාදා සුවමාරුව තොරතුරු තාක්ෂණය කොච්චර නොමග ගිහිලා තියෙනවද කියනවනම් සදාචාර ධර්මත් ඉක්මවාගෙන මේ තොරතුරු තාක්ෂණය අද ලෝක පාලනයකටපත් වෙලා තියෙනවා මේක අතගාන ඇත්තෝ කිසිසේත්ම සම්මා සංකල්පයක පිහිටලා නැහැ කිසිසේත්ම සම්මියක් දෘෂ්ටියක් ඇති ඇත්තෝ නෙවෙයි ඒක නිසා මේෙන් ගැලවීම කියන්නේ මේ තරම් භයානක විෂම තත්වයකටපත් වෙච්ච මේ තොරතුරු තාක්ෂණයෙන් ගැලවීම කියන්නේ එයින් හාත්පසින්ම වෙන්වීමමයි. කවදාකවත් මේක හසුරුවලා හෝ මේක අපි වශී කරවගෙන අපේ වශයේ පවත්වාගෙන මේ තපස් ජීවිතයක් එහෙම නැත්නම් මේ භාවනා ජීවිතයක් ගත කරන්න පුළුවන් කියන එක නම් හිතන්නවත් නරකයි. ඒක අර ලේන වලිගේ මොද ඉඳින්න හදනවා වගේ. ඒක නිසා අපේ විවස්ථාවේ සඳහන් කරලා තියෙනවා අසභ්‍ය තොරතුරු වලින් ගන්න පුවත්පත් අතලකටවත් නොගත යුතුයි. හරි පාළු ගතියක් දැනෙනවා. ඒක නිකන් මහා තමා විහිම්ම ජීවිතෙන් නැත්තම් මේ වර්තමාන තත්වයෙන් කපාහෙලා ගැනීමක් රහෙන් කොන් වීමක් වින්වීමක් වශයෙන් පේනවා. නමුත් අපේ කලින් සඳහන් කරපු විදිහට සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ යනකොට මේක විරති චෛතසිකයක් වශයෙන් තමයි ඉදිරිපත් වෙන්නේ. නොකර සිටීමෙන් සම්බන්ධ නොවීමෙන් දුරින් දුරවන් කිරීමෙන්ම බේරෙන්න ඕන දෙයක්. නමුත් මේක කවදාකවත් තව කෙනෙකුට මේ නිසා පටවන්න බෑ. ඒ මොකද බොහෝ දෙනා බත් කාලා නෙමෙයි ජීවත් වෙන්නේ තොරතුරු අහලා. එයාටත් බත් කනවට වැඩි අවශ්‍යයි මේ අනුන්ගේ තොරතුරු. ඒක නැති වුණොත් හරි පාළු ගතියක් දැනෙනවා. ඒක නිසා කැමැට වේදම් කරනවත් වඩා වියදමක් තමයිලාට මේ নানা ආකාර තොරතුරු තමන් කරා ගලා යීමේ වැඩපිළිවෙල සඳහා වියදම් කරන්න අද සමාජයේ නොදැනුවත්වම ක්‍රියාත්මක වෙලා තියෙනවා. අහිමි කෙනෙකුට අපි ගිහිලා කිව්වොත් ඒ තොරතුරු තමන්ට හානි කරය, බත් තමන්ට හිත කරය, එනිසා බත් සඳහා වියදම් කෙරුවට කමක් නැතය. තොරතුරු සඳහා එහෙම නැත්නම් මේ ප්‍රවෘත්ති සඳහා, එහෙම නැත්නම් මේ වාචාලකම් සඳහා, මේ කටකතා සඳහා ඇයි මෙච්චර වෙලාව දෙන්නේ කියලා ඇහුවොත් ඒ අත්ෝ තමන්ගේ මූලික මානසික අයිතිවාසිකම් උල්ලංඝනය කරුවා කියලා නඩු යන තරම් ඉඩ තියෙනවා. මොකද ඒ තරම්ම බලවත් තොරතුරු තාක්ෂණය. නමුත් අරණ්‍ය වාසී සුක්ක මූලගත සේනාසනාගත භික්ෂුවකට හෝ යෝගාවචරයෙකුට මට මේක එපා මට මේක ඕනේ නැtei කියලා ප්‍රතික්ෂේප කිරීමේ අයිතිවාසිකම සම්පූර්ණයෙන්ම තියෙනවා. හැබැයි ඒක තව කෙනෙකුට කීමේ අයිතිවාසිකම් නැහැ කියන එකයි මම මේ මතු කරලා දෙන්න හදාගන්නවා. කීමේ අයිතිවාසිකමුත් තියෙනවා අය මට මගේ ගුරුවරයා මෙහෙම කියලා දුන්නු හොඳය මට මගේ සබ්‍රක්‍මචාරින් වහන්සලා මගේ අඩුපාඩුකම් මෙහෙම පෙන්ලා දෙන එක හොඳයි කියලා යම් කිසි කෙනෙක් හිතා ගන්න පුළුවන් තරම් ආයිති සංවරයේ තියෙනවනම් ඒ පුද්ගලයා ශ්‍රේෂ්ඨ යෝගාවචරයක් වෙනවා. ශ්‍රේෂ්ඨ ශිෂ්‍යයෙක් බාටපත් වෙනවා. ශ්‍රේෂ්ඨ හික්මින්ෙක් බාටපත් වෙනවා. නමුත් ඒක ඒ පුද්ගලයාගේ දැනුම මට්ටමේ හික්මන මට්ටමේ භාවනා මට්ටමේ අතුරු ඵලයක් මිස કૃතිමව ගන්න බුණ එකක් නෙවෙයි. අපි නරකයි අපි ගෝලයේ වශයෙන් හෝ එහෙම නැත්නම් සම සම මිත්‍රයේ වශයෙන් හෝ ගුරුවරු වශයෙන් හෝ තව කෙනෙකුගේ මේ වචන කතා කිරීම සම්බන්ධ දෙයකට මේ විදිහෙන් බලපෑමක් කරන්නේ. ඒ බලපෑමක් කරන්න ඉස්සෙල්ලා අපිත් මේක කරන්න හදන්නේ වචනින්මනේ. ඒ නිසා අපට සිද්ධ වෙනවා කල්ැතුවම අපි මේ කරන්න හදන වැඩේ දෙතරයක් කල්පනා කරලා කරන්න ඕනේ කියලා බුදුහාමුදුරගෙන් ආදර්ශයක් ගන්න. ඒකට නම් සර්වචන්නාංශ ඉක්මලා කියන කියෙක් කෙනෙක් නෑ ලෝකේ පහළ වුණේ පහළ වෙන්නේ නැහැ. අසම සමයි. ඒක නිසා ඒ සර්වචන්නාංශේ ඉතාමත්ම ගැඹුරේ පිට විනීතේ කියනවා නම් ඉතාමත්ම අනුකම්පාවෙන් මේක පිළිබඳව පූර්ණ විග්‍රහයක් දීලා තියෙනවා. ඒ විග්‍රහය වැටහෙන්නේ තමන්ගේ සීල සමාධි ප්‍රඥාවල ජීවන මට්ටමේ හැටියට තමයි. නමුත් කාටත් ਸਰවඥ මට්ටමට යන්නත් බෑ කාටවත් ਸਰවඥාන්තයේ දීපතරතුරු ප්‍රයෝජනවත් නැහැ කියලා කියන්නත් බෑ. ඒක නිසා මේ සම්මා වාචා සම්මා මුලින්ම තියෙන දෙකත් එක සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා අතර පුදුමාකාර එකිනෙකට තුඩු දෙන එකිනෙක ප්‍රභව කරන ගතියක් තියෙනවා. සම්‍යක් දෘෂ්ටිය හොඳ හිතේ මූලික ගුණයක් හොඳ පුළුල් දැක්මක් ඇති කෙනාට පහළ වෙන සංකල්පවල ලොකු හික්මීමක් වෙනවා. විහිංසා ව්‍යාපාද කාමචන්ද ආදී සංකල්ප බොහෝම පටු ළඟ කරකැවෙන වේගයෙන් ශක්තිය නාස්ති කරන දේවල් බවත් නෙක්ඛම්ම, අවිහිංසා, අව්‍යාපාද වගේ සංකල්ප බොහෝ දුර සාන්තියක් ඇති කරන දේවල් බවත් මේ ප්‍රතිපදාව විදිහට යනකොට යනකොට යනකොට ඉබේම ඇඟටම ලේවලටම වැටෙනවා. අන්න එහෙව් කෙනා තේරුම් ගන්නවා ඊට පස්සේ තමන්ගේ ශක්තිය සංරක්ෂණය කිරීමේ ප්‍රධානම ක්‍රමය තමයි මේ වචනේ හිස්ට හැසිරෙන්නේ. වචනීය යම් ආකාරයකින් දොඩමලු නම් ඊට කලින් හිත දොඩමලු විය යුතුයි ඒක නිසා කියන විතක්ක ਵਿਚාර දෙකෙන් පස්සේ තමයි වචනයක් බිඳේ වචනයක් බවට ගෝසාවක් බවට අනුන්ට සංවේදනය වෙන තැනටපත් වෙන්නේ විතක්ක ਵਿਚාර මට්ටම තමයි මේ සංකල්ප ආකල්ප විකල්ප වශයෙන් අපි හඳුන්වනවා ඒ නිසා විතක්ක ਵਿਚාරයෙන් තොරව වචන භාවිතාවක් වෙන්න බෑ ඒ විතක්ක ਵਿਚාර කියන දෙක දොඩමලු වෙන්නේම දෘෂ්ටියේ බාධක නිසා දෘෂ්ටි ඇති පුහුදුන් ගති නිසා දිනු පාවුණු නොවිච්ච ගති නිසා තපස් ගති නැති නිසා ඉවසන්ට බැරි නිසා මේ නිසා ඒ පුද්ගලයාට විතක්ක ਵਿਚාර පහළ වීම වළක්වා ගන්න බෑ විතක්ක ਵਿਚාර පහළ වුණා නම් ඒක වචනයේට නොනගා හිටියොත් ඉතින් හරියට මල වේග මුත්‍ර වේග අසුචි වේග නතර කරපු කෙනාට උම්මත්තක පහළ භාව පහළ වෙනවා වගේ අපත්මාර රෝගේ ඉන්නා වගේ විතක්ක ਵਿਚාර බහුල වෙච්ච කෙනාට ඒක ප්‍රකාශ කරගන්න බැරි වුණොත් උම්මත්තක වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන් මේ පුද්ගලයා මෙන්න මේ කියන මුසාවාදයක් මාර්ගෙන් හෝ එහෙම නැත්නම් පිසුනා වාචාය මාර්ගයෙන් හෝ සම්පප්පලාප මාර්ගයෙන් හෝ පරසාවචන මාර්ගයෙන් හෝ ඒ ඒ විතක්ක ਵਿਚාර එලිදක් තමයි. හැබැයි මේ ජනමාධ්‍යයේ අන්න ඒකට නම් ඇති වෙන්න දොර විවෘත කරලා තියෙන ඕනම පිස්සෙකුට පියාටෙකුට ඕන දෙයක් කියලා දැන් අද ලෝකේ ඕන දඟ පතුරවන්න පුළුවන් ශක්තිය තියෙනවා. ඒක නිසා ඒ විතක්ක ਵਿਚාර වලට ඇතුලේ කටකොට බඳින දෙයක් නෑ එළියට එන්න දෝරේ ගලන්ට ක්‍රම සලසලා තියෙනවා. ඒ නිසා අපිට ඇහුම් කන් දීම වශයෙන් නම් හුඟා පරිසංගත. මේ කියන සෑම දෙයක්ම ලස්සන්ට ඉදිරිපත් කළාට එහෙම නැත්නම් වෙලාවට ඉදිරිපත් කරාට හිත ගන්නාසුළු දෙයකට ඉදිරිපත් කළාට ඕන දෙයක් මුසාවක් වෙන්න ඉඩ තියෙනවා. හේලම් බතක් වෙන්න ඉඩ තියෙනවා. අනුම් විදවන හප්පන රළුපරළු වචන වෙන්න ඉඩ තියෙනවා. නිකන් කමකට නැති දොඩමලු කමට කියන දේවල් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අහන්න සීබුද්ධියෙන් ආන්ටෝ. මෙන්න මේ සම්බන්ධයෙන් ඒ අබේ රාජකුමාර සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකේ සඳහන් වෙන වටිනා සූත්‍රයක් ඒකෙදී මේ සරුවච්චන් වහන්සේගේ අනුන්ට අහිත අමනාප මේස සරුවච්චන් වහන්සේ වචන කතා කරනවාද කියලා තමයි ඒ අබේ රාජකුමාරයා සාකච්ඡාට මුල පුරන්නේ. එතකොට සරුවච්චන් වහන්සේ කියනවා කවදාකවත් තථාගතයන් වහන්සේගේ ඒ අහිතමනාප වචන පිටවීමක් වෙන්නේ නැහැ කියලා. එතකොට මේ අබේ රාජකුමාරා පුලිය ගාලා කියනවා එහෙනම් මේ නිගන්ඨය පරාද. ඒකනම් එහෙමනම් අන් පිළිවැජියන් අන් පරතොටුවන් පරාදයි කියලා කියනවා. මොකද සංගය කියලා සරුවචනන්ත ආනක මතක් කරනවා මම හිටින්න ගියාට පස්සේ මට කිව්වා සරුවචනන්ත හැම පැත්තෙම නිලොස් නමුත් අනුන්ට අහිත වෙනස වචන කරලා කිරීමේ අඩුපාඩුකම තියෙනවා කියලා. පුළුවන් නම් වාදනා කරන්න කියලා. සරුවචනන්තලා කර කවදාකවත් ඒ වාදෙන් ඒකාන්තයෙන්ම අවදිනන්න හම්බ වෙන්නේ ඒ මොකද සරුවචනන්තේ වචන කතා කිරීම සම්බන්ධව ලොකු හික්මීමක් ලොකු දැනුමක් ලොකු පසුබිමක් සහිතවයි මේ සර්වඥතා ඥානයේට විශේෂ බුද්ධ කෘත්‍යයට බැස්සේ. ඒ නිසා උන්වහන්සේ සඳහන් කරනවා යම් වෙලාවක සර්වඥාන්සේ තේරෙනවා නම් සර්වඥාන්සේ දන්නවා නම් මේ අජාතං අභූතං අනත්ත සංහිතං. ඒ කියන්නේ යම් මේ දෙයක් අභූතං අතච්ඡං අනත්ත සංහිතං. සිදු නොවෙච්ච දෙයක් වෙච්ච දෙයක් නෙවෙයි ඊගාට අතච්ඡං සත්‍ය නොවන දෙයක් නක් අනත්ත සංහිතං අනුන්ට අහිත පිනිස පිහිටනවා නම් ਸਰවචනාංශ එවැනි වචනයක් බිඳින්නේ නැහැ ඒ කියන්නේ විතක්ක ਵਿਚාර මට්ටමේදීම අහුවෙනවා මේක සිදු නොවිච්ච දෙයක් අසත්‍ය දෙයක් අනුන්ට අහිත පිනිස පටවන පවතින දෙයක් ඒ විතරක් නෙවෙයි මේක අහන කෙනාට අනත්තාය අහිතාය සංවර්ධති. අහිත පිණිස අනත්තේ පිණිස පිළිනවා. අන්න එවැනි වෙලාවේදී ඒ වචනය විතික්‍රමණය නොවි වචනයකටපත් නොවි සද්දයක් ඇති නොකර නතර කිරීමට තරම් ਸਰවඥාතේ ගාව අදිෂ්ඨාන ශක්තියක් තියෙනවා. ඉතින් ඒ නිසා අභූතං අතච්ඡං අනත්ත සංහිතං ඒ කියන්නේ වෙලක් නැහැ බොරුයි අර්ථයක් පිළිස පිටන්නේත් නෑ මේක අහ නැත්තන්ට අහිතාය අමනාපාය සංවතිති අහිත අමනාපකම් පිළිස පිටනන සර්වඥාන්ස දේශනා කරන්නේ. ඒ වගේම සර්වඥාන්ස සඳහන් කරනවා යම් කිසි දෙයක් සර්වඥතාඥාන්ට වැටහෙනවා නම් තච්ඡං භූතං අනත්ත සංහිතා ඇත්තයි. වෙච්ච දෙයක් ඒ වගේම සත්‍ය දෙයක් නමුත් ඒක අහුවට අනිත් පැත්තේට හිත පිණිත හිතිනේ නෑ. අයිතාය අමනාපාය සංවර්ධති. එහෙමනම් කතා කරන්නේ. ලෝකේ ගොඩාක් දේවල් වෙන විදිහකට අර කාලාම සූත්‍රය වගේ තැන්වල ਸਰවඥාන්සේ දේශනා කරනවා දෙවියන් සහිත මරුන් සහිත දේව මනුස්ස ප්‍රජාව සහිත බ්‍රහ්මයන් මාරයන් සහිත මේ සියලු ලෝකේ යම් කෙනෙක් කෙරුවානම් කිව්වානම් හිතුවානම් ඒ සේරම මම දන්නවා ඒ සේරම දැනගැනීමේ ශක්තියක් මට තියෙනවා නමුත් ඒනොත් යම් කිසි දෙයක් වෙච්ච වෙච්ච නැති දෙයක් නම් සත්‍ය නොවන දෙයක් නම් අහිත අමනාරමේෂ තියෙනවනම් ඒක සර්වඥාන්තයේ ඔන්නෝයි කියන ඥාණයට වැටහුණොත් අනුන්ට අහිත අමනාර වෙන නිසා ප්‍රකාශ නොකරන එකයි. ඒ ඒ දේ භූතන්තච්ඡක් අනත්ත සංහිතා යම් කිසි විදියකට වෙච්ච දෙයක් ඇත්ත දෙයක් නමුත් අනුන්ට හොඳ පිණිස පිටින්නේ. ඒවත් සර්වඥාන්තේ කතා කරන්න යන්නේ නැහැ. ඒ වාගේම සමහර වෙලාවල් වලට තියෙනවා <clears throat> භූතං තච්ඡං අත්ත සංහිතං. ඇත්ත සත්‍යයේ අනුන්ට හිත පිණිස මේක පිළිතනවා කියලා සර්වඥතාඥාණයට වැටෙනවා. නමුත් අනුන් ඒක අප්‍රියමනාප කරනවා. ඇත්ත කාරණාව. සත්‍ය කාරණාව. ඒකට අහුම්කම් දෙනොත් ඒ අහුම්කම් දෙන කෙනාට හිත පිණිස හිටිනවා. නමුත් ඒ මිනිහා ඒකට රුචි නැහැ. අමනාප කරනවා. දේශනා කරනවා මම එයාට කියන්න සුදුසු වෙලාව බලන්නට තරම් මට ඥාණය තියෙනවා. තව සිද්ධියක් සඳහන් කරනවා මේකෙදීම වෙච්ච දේ ඇත්ත දේ හිත පිස පිටන දේ අනුන් අහන්න කැමැති අනුන් අහන්න මනාපයි ඒකට උනත් වෙලාව සාකච්ඡා දැන් සර්වඥතා දේශන සර්වඥ දේශන ධර්මයේ කියලා අපි හඳහන් කරන දේ බොහෝ දෙනා අහන්න කැමැති මොන සරුවචනන්තේ සීකියාපද 10ක් 15ක් දේශනා කළ තිබුණා කැමැති වුණත් ඒ මනුස්සෝ සපත්තු දාගෙන ඉන්නවනම් කියන්න එපා සෙලෙප්පු දාගෙන ඉන්නවනම් කියන්න එපා ඔබ ඉඳගෙන ඉඳන් දෙයත් හිටගෙන ඉන්නවනම් කියන්න එපා ඔබ පහත් ආසනයක ඉඳන් දෙයත් ඉහළ ආසනයක ඉන්නවනම් කියන්න එපා ඔබ බිමේ ඉඳන් දෙයත් යාන වාහන වල ඉන්නවනම් කියන්න එපා ඔබ බිමේ ඉඳන් දෙයත් ලෙඩ නැතුව ඇඳකට වෙලා ඉන්නවනම් කියන්න එපා ආදි වශයෙන් මේවා ඇත්ත මේවා සත්‍ය මේවා හිත පිණිස පිහිටනවා ඒත් අහන්න කැමති නමුත් කියනවා නම් කියන කෙනාට ආපත්‍ය ඔය ධර්මය කියලා කියන්නේ එහෙම හන්දියක් හන්දියක් ගන්න තියාගෙන විකුණන්න පුළුවන් දෙයක් නෙවෙයි ආහන කෙනා කැමති වුණත් මනාප වුණත් Taman දේශනා කරන්න ධර්මයක් වුණත් ඒකට සුදුසු වේලාව කලාව දැන ගැනීම දේශකයන් වහන්සේ සතු පරම වගකීමයි ඒක මොකද අහන ඇත්තෝ අර කියන සම්මිය දෘෂ්ටිය තියෙන්න පුළුවන් නොතියෙන්න පුළුවන්. අර කියන සම්මා සංකල්ප තියෙන්න පුළුවන් නොතියෙන. ඒ වෙලාවේදී මේ වක් කරන්න ගියොත් ධර්ම අගෞරව කිරීමේ ආපත්‍ය අර අහන කෙනාට තදින් බලපාන වගකීමේ බරපතලකම දේශනාවට තදින් බලපාන. දේශනා කරන්න තදින් බලපාන. මේවා එහෙම අහක දාන්න පුළුවන් දේවල් නෙවෙයි. නිසා ධර්මයක් දේශනා කරනකොට මේ පිරිස ගැන සලකා බලන එකට ප්‍රියමනාප වුණත් කීම නොකීම දේශකයන් වහන්සේ සතුටු. ඒකට අමනාපන අපි හිතමු යම් කෙනෙක්ගේ ආපත්‍යක් වරද්දා දැකලා අපි ඒ පුද්ගලයාට හේතු ගන්නට උත්සාහ කරනවා. නමුත් අපිට වැටෙනවා යම් තාලයකට මේ මනස දඬු ගඳක හිර කරලා හෝ කුරුසයක තියලා එන ගහලා හෝ මේ කාරණාව කියන්න ගොත් මෙයා නොපිළිගන්නේ ඉඳ තියෙනවා. එහෙමනම් අපි කල්පනා කරලා බලන්න ඕනේ ඒ පුද්ගලයා පිළිගන්න පුළුවන් තත්යකට වාතාවරණය යන්න තරම් අපි පමාවෙන්න ඕනේ. අපි මේ ධර්ම කාරණාවට සලකන්න ඕනේ පුද්ගලයාගේ දේවල් වලට වඩා. ඒකට අපිට ඉවරීමේ ශක්තිය තියෙනවා. මෙන්න මේ අර්ථයේ සලකන ගතිය ඇත්ත නැත්ත සලකන ගතිය අනුන්ට හිත අහිත භාව සලකන ගතිය අනුන් මේකට ප්‍රියමනාප අප්‍රියමනාප වෙන ගතිය සලකන කතා බැලුවොත් මම හිතන එක්කෙනෙකුට දවසකට වචනයක් කතා කරන්න පුළුවන් ඒ කියන මේ සර්වඥතා ඥාණයෙන් තෝරන බේරන මට්ටමට ගත්තොත් එක්කෝ අපි කියන වචන මුසාවාද එක්කෝ අපි කියන වචන පිසුනා වාචා කියන කේලම් වලට පදනම් වෙනවා. එහෙම නැත්නම් පරුසා වාචා කියන විදිහට අනුන්ගේ කන් කූරන රළු වරළු තත්වයකටපත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සම්පප්පලාප කියන විදිහට කිසි හරයක් නැති කටවාචාලකමට නිකන් කියන වචන වෙන්න පුළුවන්. ඒක නිසා යෝගාවචරයේන්ට යෝග මධ්‍යස්ථාන සඳහන් කරලා තියෙනවා මේ ආර්ය තුෂ්ණිම් භාවයේ ඊටාමත් ප්‍රලේශී ඊටාමත්ම පිරිසිදු බව. උන්ට බාහිකකට වගේ ඒක තමයි හුඟක්ම අඩු භාවනා මධ්‍යස්ථාන. සතුම් මරණ හොරකම් කරනවා කාමීත්‍යාචාර නැතුවමත් නෙවෙයි. නමුත් ඒක නෙවෙයි ප්‍රශ්නේ. මිත්‍යා දෘෂ්ටි මිත්‍යා සංකල්ප වගේ දේවල් නැතුවමත් නෙවෙයි ඒක නෙවෙයි ප්‍රශ්නේ. භාවනා මධ්‍යස්ථාන ප්‍රධානම ප්‍රශ්න තියෙන්නේ මේ වචනේ. පිළිගන්න ඉතාමත් අඩුවෙන්ම කැමති දේ ඒක තමයි. අනිත් තීරුව තමයි ඒක හදන්නත් හොක දෙයක් ක්ලාස් තියෙන්නේ වචනයෙන්මයි. ඒක හරියන්නේ නැහැ. ඒක නිසා මේක උබ්බතෝ කොටික ප්‍රශ්නයක්. කවදාකවත් විසඳෙන්නේ නැතුව ආ වාගේ පේන්න තියෙන ප්‍රශ්නයක්. නමුත් උත්තරේ තියෙන්නේ ඒ සූදානම් වෙන ඇත්තෝ දුරට කල්පනා කරලා බලන්න තමන්ගේ සංකල්ප කොහොමද තමන්ගේ දෘෂ්ටිය කොහොමද මෙන්න මේ ඒකට පොඩි ඉඟියක් මේ අබේ රාජකුමාර සූත්‍රයේ ධර්මචර්ය සඳහන් කරනවා අබේ රාජකුමාරට මතක් කරනවා මම කතා කරන්නේ ඇත්ත වෙච්ච අත්ත් සංහිත දෙයක් අහන්න කැමති කෙනා ඒකට මනාප හිත මනාප වුණත් නොවුණත් වෙලාව බලලා මම මේ දේ කරනවා මොකද මේ සරුවච්චන් වහන්සේ නැත්නම් තථාගතයන් වහන්සේ මිනිස්යන්ට සත්වයින්ට හිතානුකම්පාව තියෙන කෙනෙක් ඒ නිසා මේක වචනීය වැරදි වචනයෙන් මේක කියලා දෙන්න බැරිය කියන පදනමක හිටියානම් සර්වචනාංශයේ දේශකෙක් වෙන එකක් නෑ අපිට සාධක වෙන්න වෙන්නේ නෑ. මොකද මේ තරම්ම මේ දෙන උපදේශ වලට විරුද්ධව තමයි අපේ තර්ක අපේ දෘෂ්ටි වැඩ කරන්නේ. එහෙව් එකේ ਸਰවඥාන්සේ සම්පූර්ණයෙන්ම නොකිය අතහැරියා නම් මුලින්ම ගත්ත අදහස වගේ බ්‍රහ්ම ආරාධනාව අපි නොගත්තා නම් මෙච්චර කල් අපිට මේ වගේ මේ යෝග ජීවිත ගත කරන මේ වගේ සීල සමාධි ප්‍රඥා පූර්ණයකට ඉඩ ලැබෙන්නේ නැහැ. නමුත් ਸਰවඥාන්සේ ලෝක හිතානුකම්පාවෙන් ඇත්ත ටිකක් වෙච්ච ඒවායින් ටිකක් හිත අනුන්ගේ හිත පිණිස පවතින ටිකක් ඒ අත්තන්ගේ හිතම නාප වෙලාවේ එනකන් ඉඳලා වෙලාවල් දේශනා කරපු නිසා ඒවකට පැවතිච්ච මහරහතන් වහන්සේලා මේක සාරවත්ත භාෂිතේ වාසයේ පාළිය වාසයේ මේ සංගායනාවට නැංගුවා. එදා පටන් ඒක ගලේ කොටපදයක් වගේ වෙනස් නොකර පවත්වාගෙන යන එක තමයි මේ ථේරවාදයේ තියෙන නම්බුකාරකම. ඊට විරුද්ධ අර්ථකථන දෙනවා බොහොම ජනප්‍රියයි. නමුත් ඊට වැඩි අද ලෝකයේ අපි ලියරන් තියෙනවා ඒ භූත වූත් නැයි කියන්නේ වෙච්ච, තත්ත්ව වූත්, ඒ කියන්නේ සත්‍ය. අත්ත සංහිත වූත්, අනුන්ත හිතසෝ පිණිසවන්නා වූත්. ඒ වාගේම අනුකත්‍යයේ හිත හිතමනාප බව පිළි පිළි අනිත් පැත්තේ හිතමනාපව තියෙන ආව කොටස් ටිකක් වින්කරණ එක පණ වාගේ රැකගෙන ඉන්න තියෙනවා. පානේ රැකගෙන ආපු නිසා අපිට අදත් මේ වාගේ මේ වචනය සම්බන්ධයෙන් ගැන වුණත් විශාල විස්තරයක් වෙන කිසිම ආගමක වෙන කිසිම ප්‍රතිපදාවක නැති එකක් ඉදිරිපත් කරගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. මේක මේ විපස්සනාවේ දියුණුවත් එක්ක තමයි එන්ටෙන්ටෙන්ටෙන්ට ප්‍රයෝජනවත් බව වැඩි වෙන්නේ වෙන විදිහට කියනනම් කතා කිරීමත් අඩු කරලා කතා ඇහිීමත් අඩු කරලා Tamange වැඩක් බලා ගන්න කප්ප. මේක තමයි ථේරවාදය කියන්නේ. මේක හරියම ආත්මාර්ථකාමී වැඩක් කිය. දන්නේ නැත්නම් අරසා වෙනවයි නොදන්නේ නැත්නම් මුරුක සාමර්ථාට අහුවෙලා වගේ සර්පය වගේ සත්තු වගේ අහුවෙන අහුවෙන දේ ආයුධ වගේ කපා කොටා ගන්නවා ඒ නිසා දන්නේ නැත්නම් විතරක් ගල්ගුහාවට වෙලා පරිසම් වෙනවයි කියලා ථේරවාදයට ප්‍රධාන චෝදනාවක් තියෙනවා කට්ටියට හරි අමාරුවක් වෙලා තියෙනවා මෙන්න මේ චෝදනාව අයින් කරලා තමන් සුද්ධ නොවුනත් අනුන් සුද්ධ කිරීමේ වැඩපිළිවෙලකට යන්න යන ගතිය මේ මෑත කාලේ බොහෝ ප්‍රකටයි. මේකටත් අර කලින් කිව්වා වගේ බෙහෙත් නැති ලෙඩක්. නමුත් ඒ ඇත්තත් කටයුතු කරන්නේ කරුණාවෙන් තමයි. නමුත් ඒකට කිට්ටු කරන්න තියෙන්නේ මේ වැඩේ කරනකොට අර රාහුල පුංචි කුමාරයාට රාහුල භද්‍රක ස්වාමීන් වහන්සේට සර්වඥාන්සේ දේශනා කළා වගේ මොකටද රාහුල මේ ආදාසයක් පාවිච්චි කරන්නේ මොකටද කණ්ණාඩියක් පාවිච්චි කරන්නේ ස්වාමීන් වහන්සේ ප්‍රතිවේක්ෂාව සඳහා Taman ගමනක් යන්න ඉසලා මුකොන්නේ පීරාගෙන දත් මැදගෙන කණ්ණාඩියෙන් බලනවා. මම පිරිසක් විතරට යන්න ඉසලා මයි ළඟ ප්‍රකෘති පේනමක් තියනවාද කියලා. ආන්නේ නැවත සලකා බැලීම තමයි ආදාසි අපි පාවිච්චි කරන්නේ. අන්න ඒ වගේ තමයි කියනවා සර්වඥාන්සේ යමක් කරන්න ඉස්සලා පච්චවෙක්කිත්වා පච්චවෙක්කිත්වා කම්මං කාතප්ප. යමක් කරන්න ඉස්සලා නැවතත් නැවතත් සලකා බලලා කරන දෙයක් කරන්න. පච්චවෙක්කිට්ඨා පච්චවෙක්කිට්ඨා වාචම් භාසිතබ්බ. කල්පනා කරලා කල්පනා කරලා තමයි කියන දේ කියන්නේ. ඒ වගේම තමයි කල්පනා කරලා කල්පනා කරලා හිතන දේ හිතා. ඒ මොකද මේවා ගියාට පස්සේ අපවදින්න බෑ. අපි කියලා කියනවා ගිය වචනේ ඇත්ත 20ක් දාලවත් අපවදින්න බෑ. අද තියෙන මේ ජනමාධ්‍ය ප්‍රශ්නේ තියෙන්නේ කිසියම් චාරකින් තොරව කියන්න තියෙන දේ කියනවා කරන්න තියෙන දේ කරනවා හිතවිලි පෙන්නනවා පෙන්නලි වරලා ඒක අර කිතුණු ගහට නැගපෙනිය ලිපු කතාව වගේ ඒක සාධාරණීකරන්න එක වචනයක් කියලා ඊට පස්සේ වචන 100ක් හමාරක් කියන්න පටන් අර ගන්නවා අර කියපු එක සාධාරණීකරණය කරනවා මේ මේකටත් ප්‍රඥාව කියලා යද ලෝක කියන්නේ ඒ තරමටම අන්ධ භූතයි මේ Tamange හෙළුව වසා ගන්න කරන වැඩක් නමුත් හෙළුවෙන් හැසිරීම ගණන් ගන්න ඒක නැගුවාට නැගපෙනිය කියපු කතා වගේ ඒක සාධාරණීකරනද එක වචනයක් කියලා ඊට පස්සේ වචන 100ක් හමාරක් කියන්න පටන් අර ගන්නවා අර කියපු එක සාධාරණීකරණය කරනවා. ඉතින් මේකටත් ප්‍රඥාව කියලා යද ලෝක කියන්නේ. ඒ තරමටම අන්ධ භූතයි. මේ Tamange හෙළුව වසා ගන්න කරන වැඩක්. නමුත් හෙළුවෙන් හැසිරීම ගණන් ගන්න. ඒක නැතුව පස්සේ ඒක වසා ගන්නට වචන වස්ත්‍ර අඳින්න ආද. ඒක නොකරන කෙනෙක් නැහැ කියන එක නෙමෙයි මෙතන ප්‍රශ්නේ. නමුත් ਸਰවඥාගේ ප්‍රතිපදාව පෙන්ලා දීලා තියෙනවා. උන්වහන්සේ ක්‍රියාත්මක වෙලා තියෙනවා. ක්‍රියාත්මක කරලා පෙන්ලා තියෙනවා. මේ වගේ වෙලාවකදී කන්ති පරමං තපෝති තික්කා කියන විදිහට ශාන්තිය තමයි පරම නිවන. ක්‍රියාවක් කරන්න කලින් හොඳට කල්පනා කරලා බලන්න. මේක ප්‍රතිඵල ඒකාන්තයෙන්ම බව කියන්න ඕනේ. මේකට පක්ෂ වෙච්චි මේකට ඉදිරි වෙච්චි ඉදිරි පිළ ඕන දෙයක් වෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒක නෙවෙයි ප්‍රශ්නේ. මේකෙන් ඇති වෙන චේතනා සියල්ලම තමයි මම කියන්න ඕන. අපි ඒක ගන්නවා ඊගාවතාවට ඒකට කියනවා සම්මා කම්මන්තේ කියලා. අදාරන් තියෙන සම්මා වාචා මේ කියන්න හදන දේ. ආහන කෙනා කොයි විදිහට Taman කුප්පණ්ඩ ඉඳ තියෙනවා ආහන කෙනා Tamanගේ දේ බොහොම සාදරව පිළිගන්නත් ඉඳ තියෙනවා ප්‍රතික්ෂේප කරන්නත් ඉඳ තියෙනවා. ඒක ඒ පුද්ගලයාගේ චේතනාවට උරුවටයි වැටෙන්නේ. නමුත් මේ වචනේ කතා කරන්න ඉස්සෙල්ලා Tamanට ඒක සලකා බලන්න පුළුවන් ගතියක් යෝගාවචරෝ දියුණු කරගෙන තියෙනවා. මේකට අපි සතිය කියලා කියනවා. ඒක නිසා සම්මා සති, සම්මා වායාම, සම්මා දිට්ඨි මෙන්න කියන මේ මාර්ගාංග වලට බුදුරජාන් වහන්සේ දේශනා කළ තියෙන්නේ අනුපරිධාවಂತಿ අනුපරිවත්තෙන්ති කියලා. කරන ක්‍රියාවකට ඉස්සරහිමුත් යනවා පැත්තෙමුත් යනවා පස්සෙමුත් යනවා. කරන වචනයකට ඉස්සල්ලත් යනවා පැත්තෙමුත් යනවා පස්සෙමුත් යනවා. රාජකීය අමුත් එක්කෝ රජ කෙනෙක් යනකොට ආරක්ෂාව පිණිස කීප දෙනෙක් ඉස්සරහිනුත් දුවන. දෙපැත්තෙමුත් පරිවර්ණය කරනවා. පිටිපස්සෙමුත් ආවරණය කරනවා. අන්න ඒ වගේ තමයි මේ ක්‍රියාවලට වචනවලට ඉස්සර වෙන්න ඕනේ සම්මා දිට්ඨිය. සම්මා සතිය සම්මා වායාම. එහෙමනම් ඒ පුද්ගලයාට තේරෙන වචන කතා කරනවා කියලා කියන්නේ බරපතල වගකීමක්. නඩුකාරේ කුසාවියක කරන ප්‍රකාශනයක් වගේ. රජ කෙනෙක් කරන රාජකීය ප්‍රකාශනයක් වගේ. එහෙම නැතුව Taman විසින් Tamanම හැල්ලු කරගෙන කටයුතු කරන්න ගියාම ආන් අර කියන විදිහට මේ මුසාවාදා පිසුනා වාචා පරුසා වාචා සම්පප්පලාපා කියන මේ හතරෙන් එකට වැටේ. ඉතින් මේක මේ පිළිබඳව හොඳ යාන්ත්‍රණය මේක වැඩ කරන්නේ මෙහෙමයි කියලා දන්නේ නැති කෙනාට නම් පිටිපස්සෙන් කෙවිතක් තියාගත්ත කෙනෙක් ඉන්න වෙනවා. ඒ මොකද මේ පුද්ගලයා අර කියන විදිහට ප්‍රතිවීක්ෂා කරලා ප්‍රතිවීක්ෂා කරලා නෙවෙයි කතා කරන්නේ. කෙරුවට පස්සේ ඒ පුද්ගලයාත් පිළිනවා අනික් අතත් පිළියෙනවා. ඉතින් එතකොට කාට හරි අධිකරණය අතර ගන්න වෙනවා. නමුත් යෝගාවචරයා මේ தත්තේ මුලින් මුලින් විඳලා පහු වෙනකොට පහු වෙනකොට තේරුම් ගන්නවා මේක හොඳම ක්‍රමේ තමයි කරන්න ඉස්සර වෙලා. වචන කතා කරන්න ඉස්සරලා මම මේ කරන්න හදන දේ මොකද වෙන්නේ කියන එක බලන්න පුරුදු වෙනවා. නමුත් මේක 100ට එකක් දෙකක් විතර තමයි ආරම්භයේදී තමන්න පුළුවන්. මම මේ කරන්න හදන වචනේ කෙරුවොත් හොඳද නරක නොකරුවොත් හොඳද? අන්න ඒව කල්පනා කරන්න අවස්ථාවක් ලැබිලා මේක අභූතං අතච්ඡං අනත්ත සංහිතං කියන තුනෙන් එකට වැඩෙනවා. වෙච්ච නැති දෙයක් සත්‍ය නොවන දෙයක් අනුන්ට හිත පිණිස නොවන දෙයක් නම් එයින් වැළකී සිටීම තමයි මේ විරති චෛතසිකය කියලා කියන්නේ ඒක තමයි වචනේ සම්බන්ධයෙන් අති ශ්‍රේෂ්ඨම තත්ත්වය. ඒක සක්වන්නේ අරියා අනාථවා එවනතන් ආර්යයන් වහන්සේලා කරන ආශ්‍රවයන් රහිත වූ ඉක්මීම තමයි මේ විරතිය කියන්නේ. මෙතෙක් වෙලා අපි සාකච්ඡා කළේ කරලා සූද්ධ කරන්න ආදිනවා. කරලා ඒක අහවල් වැරද්දට වැටෙනවා. අහවල් අනුන්ගේ දේ හදන්නේ, Tamange දේ හදන්නේ ආදි වශයෙන් විශාල වැඩපිළිවෙලක් තියෙනවා. ඊට මීට බොහෝම ලේසි ක්‍රමේ තමයි විරුද්ධයිසිකය. නමුත් කොච්චර ලේසි වුණත් ඒක ආර්යයන් වහන්සේලාගේ ශේෂ්ත්‍රය. අරියා අනාසව වචෙන් සඳහන් කරලා තියෙනවා. එයින් මේ පිට කරන වැරදෙනවා, වැරදෙනකොට සමාව ගන්නවා, නැත්නම් තමන්ගේ ගෝල බාලයෝ කරනකොට ගෙන්නලා යත්තර නිවැරදි කරලා දෙනවා. මේ වගේ බණ කියලා දෙනවා. ඒව ඔක්කොම වැටෙන්නේ සාසවා පුඤ්ඤ භාගියා. මේ ආශ්‍රව සහිතයි උපදි වේපක්ක. උපදි විපාක සහිතයි පින් පැත්තට වැටෙනවා. නමුත් ලෞකිකයි. ලෝකෝත්තර චෛතසිකයේදී මේ සියල්ලගේම මුදුන්පත් වීම සිද්ධ වෙන්නේ මොකද? වචනයක් කතා කළොත් නිවැරදි වෙන්න තියෙන අවස්ථාව අඩුයි. හතර ආකාරයෙන් වර්ධින්න තියෙන අවස්ථා වැඩි නිසා වචනයක් කතා කිරීමේ අවස්ථාවේ එළඹිලා ප්‍රත්‍යවේක්ෂා කරලා ඒක නොකර සිටියානම් ඒක තමයි විරතිචෛසිකේ කියන්නේ. ඒක තමයි සම්මා වාචා කියන එකේ ඒ ආර්ය අනාසව ආදි වශයෙන් සඳහන් කරලා තියෙන්නේ උසස්ම කෙලවර. ඒ යදී බලනකොට නිකමට කල්පනා කරන්ට එක පැයක් භාවනා කරනකොට අපි ළඟ ලක්ෂ කෝටි වාරයකින් මේ විරතිචෛතිකේ පාර වෙනවා. භාවනා නොකර මේ පිරිසක් එක්ක ඉන්න ඕනම වෙලාවක මේ සර්ප විමානක ඉන්නවා වගේ. ආයුධ කපඩාවක ඉන්නවා වගේ. විශේෂ සහිත ආයුධ කපඩාගෙන අතපය දික් කරොත් හැපෙනවා කැපෙනවා. කිතීරියක් වගේ මේක. නමුත් Taman ළඟ ඉන්න ඇත්තෝ භාවනා කරන සර්වප්‍රචාරී පිරිසක් පිරිසක් නම් ඒකට කියන්න පුළුවන් ශූන්‍යාකාරයක් කියලා. ඒක කතා කරන්න පුපුරන්න හදන, නලියන්න හදන වාචාලකමට එලඹිච්ච පෙලඹිච්ච පිරිසක් අතර ඉන්නවනම් යෝගාචර පිරිසක් එක්ක හිටියත් රිමාන්ඩ් එකේ හිටියා වගේ. අරිම වෙහෙසයි. ඒ මොකද අනික්කත්තු මේ කරන නඩුව අහලත් ඒ වගේම Tamande ඉඳ දෙන්නේ නැති ගතියත් ඒ වගේ මේ අතන්ට හා හූ කියලා හූ මිටි කන් දෙන්න කියලා Tamange වර්ධිනවත් බලනකොට හරිම භයානකයි. නමුත් තව එක්කෙනෙක් දෙන්නේ එකක් ඉන්නවනම් මෙන්න මේ විදිහේ වචනේ වෙන්න පුළුවන් අනර්ථය නැත්නම් වචන කතා නොකිරීමෙන් විරුද්ධ চৈতසිකය වෙන්න පුළුවන් අර්ථය යාන්තමටෝ තේරුම් ගන්න. උතුම් චිත්ත විවේකයක් ඇති වෙනවා. ශූන්‍යාකාරයකට ගියා වගේ. ලක්ෂයක් සෙනගෙහි ගියා. මොනම සභාවකවත් කිසිම ප්‍රශ්නයක් මතුවේ මොනම දිනචරියාවකවත් කිසිම ප්‍රශ්නයක් මතුවේ නැහැ. සෑම කෙනාම වචනයක් කතා කරන්න වෙන නිසා කඹුරන්න වැඩ කරනවා. ඒ මොකද මේ කතාවකින් මේ වැඩේ ගන්නවට වඩා ඒ වගේ වැඩ 10ක් කරන එක හරිම ලේසි. අර ගෝසිංග වනේ හිටපු රහතන් වහන්සේලා තුන්නම ධාමත්ම කැපිපේන වෙලාවක සරුවචනාංශයට මතක් කරලා තියෙනවා අපි තුන් දෙනා එකට හිටියට හිතෙන් එකට හිටියට අපි කයෙන් එකිනෙකා එකිනෙකා වෙන් වෙලා කටයුතු කරගෙන අපි තුන් දෙනාට තියෙන එකම හිත මොකද්ද? අනේ අපි එක එක්කනාගෙන් කතාවකින් අනෙක් කට්ටියට බාධා නොවේවා. නමුත් අපි සමහර වෙලාවල් වල වැස්කිලිය හොදනවා හොදලා ඒකට අවශ්‍ය කරන වතුර බහදිනේ උස්සන්න හදනවා බෑ. ඒකට අපි පොඩ්ඩක් පමා වෙනවා ළඟින් යන තවත් මගේ දප්‍රක් පචාලිනව හසනමක් එනවාද කියලා දැක්කොත් අතවනනවා. අතවන්නකොට අනිතිකන වහාම දැනගන්නවා මේ ස්වාමීන් වහන්සේට අත්තුදාවක් අවශ්‍යයි කියලා වචන කතා කරන්නේ දෙන්න එකතු වෙලා වාදනය කියලා තියෙනවා යනවා. ඒක නිසා ස්වාමීන් වහන්සේ අපි ගත කරන්නේ කිරි වතුර එකතු වුණා අපි දෙන්න අතර තුන් දෙනා අතර එක්කෙනෙක් දැනුමින් අඩුවේ වැඩිය කියලා මේ රසේ බුද්ධ විඳීම කිසිම බාධාවක් නැහැ. මේ වැඩිමාල්ලයි වාලයයි කියලා මේ නිසද්ද භාවයේ විරතිදයිසිකේ රසයේ කිසිම අඩුවක් නැහැ කියලා. මේක කැපිපේ නවත්තා වුණේ මොකද මේ ඊට පොහොතකට කලින් සරුවචනාන්දේ ඇදහිට පුතන දෙපිරිසක් එකතු වෙලා වැසිකිලි වාදනේ වතුර ටිකක් එකතු වුණා කියලා මාස ගාණක් තිස්සේ රණ්ඩු කලකෝලාල කැන්දල්. තුන්දරයක් අවවාද කළා සරුවත් යන දෙමික නතර කරන්න කියලා නෑ. ඔබ වහන්සේ වෙහෙස වෙන්න එපා අපි මේක බේර ගන්නම් කිව්වා. අන්තිමට සරුවත් යනanse මේ මේ වාගේ පිරිසක් එක්ක ඉන්න ගියාම කිසිම ශූන්‍යාකාර ගතියක් නෑ. ඒක නිසා උන්වහන්සේ පිරිසෙන් බැහැර වෙන්න යන ගමනේ තමයි ගෝසිංග වණේට ගොඩ වෙනකොට අනුරුද්ධ මහ රහතන් වහන්සේ ඇතුළු පිරිස උන්වහන්සේලා මේ වචනේ පාවිච්චි කරපටි දේශනා කළා. ඒ නිසා මේක ඉතිහාසගත කතාවක්. වචනේ සම්බන්ධ අපේ ථේරවාදයේ දක්වන මේ වැඩපිළිවෙල ඉතිහාසගත කතාවක් උගාක් උපහාස කතා තියෙනවා. මේ විදිහට මේ වචනය සම්බන්ධයෙන් අපේ තෙරුන් වහන්සේලා ගත්ත උත්සාහයත් ඒ උත්සාහයේ සමහර වෙලාවට කොච්චර දුෂ්කරද කියන එක අර ජපන් සෙන් කතාවක තියෙනවා මේ හතර දෙනෙක් එකතු වෙලා කුටි සේනාසන හදාන ඒ හතර දෙනා විතරයි ඉන්නේ. කතා කර ගන්නවා අද ඉඳලා අපි කිසි කෙනෙක් කිසි කෙනෙකුට කතා කරන්නේ අපි එකිනෙකා පිළිබඳව හොඳ මෛත්‍රියෙන් කරුණාවෙන් කල යුක්ත කරමු. අතින් සන් කරමු. සන් කළ වැඩ කරගන්න. ඊපස්සේ ඔක්කොම එකතු වෙලා හඳා වෙලා කතිකාවක් අරගෙන පහනපත්තු කරලා ශාලාවේ තියලා භාවනා කරනවා. කැපකාරයා බලන ස්වාමීන් වහන්සේලා එක්කෙනෙක්වත් කතා නැහැ. මිනිස්සයාත් පැත්තකටලා එක්ක භාවනා කරන මොකක් හරි වැඩකට යනවා. එහෙම ඉන්නකොට ඒක ස්වාමීන් වහන්සේගෙන් නමක් භාවනා නැගිටලා බලනකොට පහනේ තෙල් ඉවර වෙලා. දැන් රෑවෙන්ට රෑවෙන්ට ගිනි පෙට්ටිය තියෙන තැන දන්නෙත් නැහැ. මේක තෙල් ටිකක් තමා ගන්න ඕන ඕනේ සාන්තික විතක්ක ਵਿਚාර අවදි වෙන්න පටන් ගන්නවා. අනේ මේලාට කැපකාරයවත් ආවොත් නම් කැපකාරයෙන්නේ නැහැ. එමන්සේ එමන්සේගේ වැඩක්. නමුත් දැන් අනික් කතන්න කියන්න විදියකුත් නැහැ නැගිටලා ගියොත් එතනක් බාධා ඒ නිසා ඒ ශාංශ දැන් භාවනාව මේකම පානි තෙල් ඉවරලා නිවිලා ගියොත් එimhe ඔක්කොම ඉවරයි ඔහොම යනකොට අහම්බෙන් වගේ කැපකාරය ළඟින් එනවා ඉන්නකොට අර කොච්චර ඇතුලේ විතක්ක ਵਿਚාර පුපුරන්න හැදුවද වහාම කතා කරලා කියනවා ළමයා මේ පහන තෙල් ටිකක් දාන්න එතකොටම ළඟ ඉන්න ස්වාමීන් වහන්සේට ඇහෙනවා කතා කරනවා ඒ ස්වාමීන් කියනවා ආ ඔබ වහන්සේ කතා කරා යත්තෝ තුන්වෙනි එක්කනා කල්පනා කරලා බලනවා අනේ මේ මිනිහාර අර මනුස්සය හදන්න ගිහිල්ලා අහුවෙච්ච හැටි වචනේ. ඒකලක ඔබ වහන්සේ අනිත් වහන්සේ හදන්න කියලා ඔබ වහන්සේත් අහුණානේ කියනකොට එයත් කතා කරන එයත් අහුවේ. හතරවෙනි එක්කනා කල්පනා කරනවා මම විතරයි කතා කරන්නේ. මම බේරුණා. එයා කියනවා මම විතරයි කතා නොකරේ කියලා. ඒකෝට හතර දෙනාම අහුවෙලා. මේක බොහොම ලක්. එක තැනකට Taman තුච්ච වුණාට පස්සේ තව කෙනෙක් තුච්ච වෙනවා දකින්න තමයි ආසාව තියෙන්නේ. හොරි හදිච්ච එක හරිය කැමැති තව කෙනෙකුට හොරි හදනවා දකින්න. ඒකවල සමාජිකත්වය වැඩි වෙනවා. ඒක නිසා අර කතා නොකර ඉන්නේ කෙනා සංකල්ප වශයෙන්මුත් කොටු වෙනවා. පිටිසෙමුත් කොටු වෙනවා. ඒ පුද්ගලයාට ඒක දිගට පවත්වාගෙන යන්න යන්න ගියාම අද සමහර සමාජවල දඬුවම් කරනවා. සාධාරණ සාධාරණ කන්තියේදී කරබන හිටියයි. නමුත් මං හිතන්නේ බුද්ධ ආගමේ කිසිම තැනක ඒ වගේ තමන්ගේ ප්‍රතිපත්තිය වෙනස විරතිචෛසිකේ රැක්කයි කියලා දඬුවම් දීපු තැන. හැබැයි සීටි දෙකක් තියෙනවා. ඒ මොකද උන්වහන්සේ සඳහන් කරනවා මේ වගේ සබ්‍රක්‍මචාරීන් වහන්සේලාත් එක්ක ඉන්නකොට කතා නොකර ඉඳීමේ කියලා ප්‍රතිපත්තියක් ගන්න එපා ඒක විරුද්ධයි කියලා. ඒක ගොළුන්ගේ මුග්ධයන්ගේ වැඩක්. ඒ නිසා අපි වස්වසල සමාප්ත වුණාට පස්සේ අපි එකිනෙකාට පවරීමක් කරනවා. දික්ඨේනවා සුතේනවා පරිසංකායවා වදන්තු මං ආයස්මන්තෝ පස්සන්තෝ පරිකරිසාමි. අනේ ආයසුතුන් වහන්සේලා වහන්සලාත් එකම එකට මාස තුනක් දැම්ම එයි වසාරගත. අතකලා මගේ වැරද්දක් එහෙම දැක්කනම් දික්ඨේ වශයෙන්, දැකීම වශයෙන්, සුතේනවා වෙන කෙනකින් ඇහිීම වශයෙන් හෝ පරිසංකායවා සැකකිරීමක් වශයෙන් හෝ කර්මාකල මට කියන්න. මමත් ඒක ඒ තාලේප දකින්නවනම් මං හදාගන්නවා. අන්න ඒකට ඇටවීමක් කරනවා වගකීමක් බාර දෙනවා Taman ළඟ වැරද්දක් තියාගෙන වැරදි නැති පිළිසෙයි වැරදි නැති කෙනා වගේ බුම්මගෙන හිටව කතා නොකර හිටියොත් උඹට ස්වර්ග මාර්ගයක් ඒ වගේම ධර්ම මාර්ග දෙකම හිටෙනවා ඒ වෙලාවේදී කතා නොකර ඉන්න එක නෙවෙයි දක්ෂකම එතකොට කියනවා සම්පජාන මුසාවාදෝ දැන දැන මුසාවාදයකට අහු වෙනවා කතා නොකර සිටීම මේ දෙකේදීම තියෙන්නේ සත්වයා කෙරෙහි ඇති අනුකම්පාවෙන් ਸਰවඥාන්ත මේ නීති දෙකම පනවලා තියෙනවා. ඒ නිසා අපේ වැඩ පිළිවෙලේ කතා නොකර සිටීම නෙවෙයි. පරමාදර්ශය වීර්ති. අපි යම් කිසි දෙයක් කතා කරනවා නම් අන්නර ਸਰවඥාන්ත කිව්වා වගේ අපේ රාජකුමාරයාට මේ සාස්ෘණ වහන්සේගේ සත්වයන් කෙරෙහි අනුකම්පාවක් තියෙනවා. ඒ අනුකම්පාවෙන් අපි කරන සෑම කතාවක්ම අදුම ගානේ කරුණාවෙන් දුකටපත් වෙච්ච කෙනේ දුකෙන් ගැලවීමේ අදහස කියන අදහසින් ඉන්නවා. එහෙම නැතුව යම් ආකාරයකින් අර කියන විදිහේ මුසාවකට, කේලම්බසකට, පරස වචනයකට, හිස් වචනයකට අහු වුණොත් ද්වේෂයම. ද්වේෂයිසිකීමයි වැඩ කරන්නේ. නමුත් මේක ඊ타මත්ම වංචනික ස්වරූපයෙන් මහත්මගති පාන. පාල තමම්ම අධිකරණ ඵලයේ පවර ගන්න. ඒ අනුසුද්ධ කරන්න හදන ගතියකට යනවා. මේක භයානක ලෙඩක්. හැබැයි කවදාකවත් එහෙම යන කෙනාට හරස්කපන් යන්නත් තරකයි මතක මොකද එතකොට තව තව වචන වැඩි වෙනවා ඒ අතන තේරෙන්න අරින්න ඕනේ මේ වචනේ කියන එක වචනයෙන් හදන්න භාවනා